ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය මම දැන් මෙතනයි සිතා පර්යංකේ වාඩි වුනිමි ආනාපාන සතිය ආරම්භ කර ආස්වාසය හොඳින් වාර 3-4කට පමණ පසු හුස්ම තුනී නොදැනී යයි මෙහිදී මට ප්‍රාශ්වාසය ප්‍රකට නැත ටිකකින් උඩුකය සැහැල්ලු වී නොදැනෙන ස්වභාවයටපත් වේ මෙසේ තරමක කාලයක් සිතුවිලි රහිතව සිටිය හැකිය මාගේ සිත යම් අරමුණක් ඔස්සේ ඉවත යන විට මා නැවත නාසාග්‍රේට හිත ගෙනා විට හුස්ම රැල්ල නැවත 3-4 වාරයකට පමණ දැනේ. මුලින් පටන්ගත් ආකාරයටම මම නැවත මෙසේ දිගටම භාවනාවේ යෙදී සිටින්නෙමි. මාගේ නලල මැද යම්කිසි සංවේදීතාවයක් දැනේ. එය භාවනාවෙන් පිටදී පවා ටික වේලාවක් දැනේ. තවද මට නානාවිද රූප පෙනී ඒ මොහොතේම නැති වී යයි. ගරු ස්වාමින් වහන්සේ මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේ මට කාරුණික උපකාරයක් කරනසේක්වා. තෙරුවන් සරණයි. ඔය මේක අර උත්සාහ කළ තියෙන විදිහට භාවනා නිසා එන නලයකක් වුන් ආලෝකත් පේනවා. ගෙවල් වල ප්‍රශ්නත් තියෙනවා, වහිනවා, කහිනවා ප්‍රශ්න තියෙනවා. නමුත් කොයි වෙලාවක හරි යෝගාවචර දැනගත්තොත් මේවා සේරම තියෙද්දී මූල කර්මස්ථානේ හා සම්බන්ධ පැවතුම වැඩි වෙනවනම් ඒ තොරතුරු කර්මස්ථාන වාර්තාවට දානවනම් දාන තරමට අර ප්‍රශ්න ඔක්කොම අයින් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මතක තියාගෙන ඉන්න බුදුහාමුදුර අපිට දීලා තියෙන මේ බාහිර ප්‍රශ්න නැති කරන එකක් නෙවෙයි. අරමුණේ හිතාලවන්න කියලා කියනවා. අරමුණේ හිතාලල වැඩියෙන් ඉඳින් ඉඳ ඒ වෙලාවේ බාහිර ප්‍රශ්න ගන්න බෑනේ. හිතාලවල ඉන්න බව දැනගන්න මොකක් හරි ලකුණක් ඇතිනේ හුස්ම ගන්නකොට නාසිකාග්‍රේ දැනෙනවා ඇති හැප්පෙනවා තද වෙනවා. නැත්නම් බඩේ පිම්බීම හැකිලිමට අන්නේ වැටෙන දේ දැක්කනම් නැත්නම් වැටෙන දේ වාර්තාවට ඇතුල් කරන තරමට අහුලගන්න දන්නවනම් කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඒක තමයි. එතකොට ওই කියන එල්ලේ එකලස වැඩි වෙලා කෙලස් පරදිනවා සතිය ප්‍රජු වෙනවා ධර්මයෙන් ලැබෙන ඕජාව අරමුණේ විස්තර වලින් රචනාව සරු වෙනවා. ඒ නිසා මේ රචනෙම මේ විදියටම භවනා කරලා තවත් මේ මූල කර්මස්ථානයේ ඇසුරු කරන වෙලාවේදී අස්පනා අපිට දකින්න දේවල් අහුලා ගන්නා සුදු භාවනා කරලා අහුලා ගන්න ලද්ද දේවල් හිතපු දේවල් නෙවෙයි අද්දුටු දේවල් වාර්තාවට ඇතුල් කරන්න අනික් අය ලියුවට වැඩිය මේ කෙනාට ඉක්මනට යන්න පුළුවන් ඉස්සරහට. ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. ආනාපානයේ යෙදී සිටින විට ආස්වාසේ කීප කීපයක් ප්‍රකට වන අතර ඉන්පසු ඒක්මනින් සියුම් වේ නොදෙනියයි. එවැනි බොහෝ අවස්ථාවල කය සැහැල්ලු වී උඩුකය නොදැනෙන ස්වරූපයක් ඇතිවේ. මේ විට ප්‍රීතියකුත් සතුටු ස්වභාවයකුත් ඇතිවේ. නමුත් මෙසේ ටික වේලාවක් සිටින විට කිසිවක් ප්‍රකට නැති නිසා සිත උදාසීන භාවයට පත්වේ. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාසය ප්‍රකට නැති විට ආසාග්‍රයේ දෙස බලා සිටිය යුතුයද? උපදේශක් පතමි. තෙරුවන් සරණයි. කොහොමදදී අරමුණ තියෙනකොට සතුටකුත් අරමුණ නැති භාවයට කෝල ගතියක්, බය ගතියක්, චකිත ගතියක්, සැක ගතියක් ඇති වෙන හැටි දැනගෙන යන්න ඒ වගේම පුංචි උපදේශයක් විතර දෙන්න බුදුහාමුදුරෝ කියනවා අරමුණු තීනකට වැඩිය හොඳයි නැති එක කියලා පොඩි ඉඟියක් දීලා තියෙනවා. නමුත් අපේ හිත අරමුණු නැති කර බයයි. ඉතින් ඒකට බුදුන් කෙරේ සද්ධාව තියාගෙන අරමුණු තීනකට වැඩිය හොඳයි අරමුණු නැති එක ඒක තවත් කෙලෙස් අඩුයි කියලා අන්න ඒකට පොඩි තල්ලුවක් දීලා බලන්න ඒක නෙමෙයි අවසාන සත්‍යය. නමුත් එතකොට තමයි යන ගමන පිළිබඳව ලොකු පෙරදැක්මක් ඇති වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය මම පර්යංකේ වාඩි වී දැස් වසාගත් සැනින්ම ශුන්්‍යතාවයක් අත්විඳින්නෙමි. මෙසේ සෑහෙන වේලාවක් මට ඉන්නට හැක. එසේ සතියෙන් සිටින විට සිතුවිලි කිසිවක් සිතට නොඑයි. නමුත් සතිය ගිලිහි ගිය විට සිතුවිලි සිතට එයි. සතිය එළඹි කල්ලි ඡණයකින්ම ඒ සිතුවිලි නැති වී යයි. පර්යංකෙන් නැක්ට නිකන් සිටින විට සතියෙන් සිටින හැම වේලාවකටම සිතුවිලි අතුරුදහන් වේ. මට මෙසේ තරමක් වේලා සිටිය හැක. එය හරියට චිත්‍රපටයක් මෙනි. සිතුවිලි කිසිත් නැත. සිත කය දෙකම ඉතා සැහැල්ලුය. මම යන මේ මාර්ගයේ නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙල් කියන විදිහට හිතවිලි පිළිබඳ සත්‍යමත් වෙන්න බෑ කියන්නේ. සත්‍යමත් වෙනකොට මේ හිතවිලි නැති වෙනවා. නමුත් මම යෝජනා කරොත් මේ හිතවිලි නෑ කියලා කියන්නේත් හිතවිල්ලක් තමයි. සතිය ආපෙලා මට දැන් මට නම් හිතවිලි නෑ කියලා කියන්නේ ඔක හිත ඔකට තමයි හිතවිලි කියන්නේ. ඒක නිසා හිතවිල්ල කියන එක සතිය හතරක් නෙවෙයි. වේදනා කියන එක සතිය හතරක් නෙවෙයි. සද්ද කියන්නේ හතරක් නෙවෙයි. ඒක තිබුණත් නැතත් සතිය තියෙන්න පුළුවන්. ඒක නිසා කවුරු හරි හිතනවා මට හිතවිලි තියෙන එක නැති කරන්න සත්‍ය ගේන්න ඕනේ. නැත්නම් සත්‍ය ආවොත් සත්‍ය අපිලා හිතවිලි නැති වෙන එක වෙන්නේ නැහැ. ඒක නිකන් අපි අර ගොඩ ඉඳලා කරන කතාවක්. සත්‍ය හිතවිලි තියෙද්දී සතිමත් වෙන්න පුළුවන්. ඒක නිසා ඔය මට මේ සතියෙන් ඉනෝට හිතවිලි නැහැ කියලා කියන්නේ හිතවිල්ලක්. ඒ නිසා මේක ඇත්තට බරපතල විදිහට ගණන් ගන්න එපා. මොකද්ද නැති දේ නෙවෙයි ගණන් ගන්න ඕනේ තියෙන්නේ මොකක්ද කියන්නේ. සතියෙන් ඉනෝට මට එළඹිලා තියෙන කයද ආනපනද නැත්නම් හිස්තැනද? නැති දේ ගැන හොයන්න ගිය ගමන් අපේ අවධානය මේ පිටපොට යනවා. ඒක නිසා දුවට මතක තියාගන්න හිතවිලි තියෙද්දි සතිය තියෙන්න පුළුවන්. එහෙම වේවා කියලා හිතන එක නෙමෙයි. ඒ නිසා මේ වගේ ස්ථාවර ගන්න එපා. ස්ථාවරයක් ගත්තොත් අපේ හිතේ වර්ධනයට බාධා වෙනවා. නිදහස් චින්තනෙ තියාගෙන ඉන්න වේදනා තියේදී සතිය තියෙන පුළුවන් සද්ද තියේදී සතිය තියෙන පුළුවන් හිතේ තියේදී සතිය තියෙන පුළුවන් ආනපන නොතියේදී සතිය තියෙන පුළුවන් ආනපන තියේදී සතිය තියෙන පුළුවන් අන්නේ විදිහට හොඳට විවෘත කරගෙන යන්න මේ තියෙන අත්දැකීම් ටිකෙන් වල විවෘතතාවයක් ඇති කරගත්තොත් ශෙනග නැති පාරක බස් නැති වාහන නැති පාරක ඩ්‍රයිවිං කරන්න වගේ ලොකු කැම්මක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඒ ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මම පර්යංකේ වාඩි වී නාසාග්‍රය දෙස සතිය පිහිටුවා හුස්ම රැල්ල මෙනෙහි කරන විට ඒ ස්වල්ප වේලාවකින් නොදෙණියයි. එසේ වුවද මම තවදුරටත් නාසිකාග්‍රයට සතිය පිහිටුවා සිටින්නෙමි. තව ස්වල්ප වේලාවකින් නාසිකාග්‍රය ඇතුළු උඩකයද නිරුද්ධ වෙයි. ගරු ස්වාමින් වහන්සේ දැන් නාසිකාග්‍රය ප්‍රකට නැත. එබැවින් සතිය පවත්න්නේ කොතැනටදයි කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය එතකොට අරමුණ නැති වෙලාවේ සතියේ නැති ගතියක චෝදනාවක් තියෙනවද නැත්නම් මේ අරමුණක් සතිය පවත්වන්න අරමුණක් තියෙන්න ඕන කියන මතයක ඉඳලා ලියලා තියෙනවා. ඒ නිසා බලන්න අරමුණ නැති වෙන්න නැති වෙන්න සතිය වැඩි වීමත් සිද්ධ වෙන්නේ අඩු වීමත් සිද්ධ වෙන්නේ කියලා මේ යෝගාවචරය සභාවට කරුණු ඉදිරිපත් කරන්න කැමති නම් මම කැමැති සාකච්ඡා කරන්න. අරමුණ ගෙවෙන්න ගෙවෙන්න සතිය වැඩිවීමක්ද සිද්ධ වෙන්නේ නැත්නම් සතිය පිළිබඳ සැකයක් සහ අඩුපාඩුවක්ද සිද්ධ වෙන්නේ කියන එකයි මගේ ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අරමුණ මේ සතිය ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් නිකන් වික්ෂිප්ත භාවයක් තියෙනවා අරමුණු කරන්නේ කොතනටද වගේ කියලා. ඒක තමයි ඉතින් කියන්නේ සැකයක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් අරමුණක් පවතිද්දී තියෙන සතියත් අරමුණක් නැතුව තියෙන සතියක් දෙකේ වඩා බලවත් සතිය අරමුණ තියෙද්දී තියෙන සතියේද අරමුණ නැතිලා සතිය කියලා අහුවොත් මොකක්ද මතේ? අරමුණක් තියෙද්දි තියෙන සතිය. ඒක තමයි වැරද්ද. බුදුහාමුදුරට අපිට ඕන තියෙන්නේ අරමුණක සතිය පිටර අරමුණ නැති සතියට වඩා හොඳයි කියලා. රූපෙට වැඩිය අරූපේ හොඳයි කියලා පෙන්වන්න තමයි ගිහිල්ලා තියෙනවොත් මතයක් තිබිලා තියෙනවා අරමුණේ සතිය තමයි හොඳ එක කියන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න. අරමුණ නැති වෙනවා කියලා කියන්නේ භාවනා දියුණුවක් ප්‍රතිපදාව දියුණුවක් කෙලෙස් අඩු වීමක්. ඒ සතිය කැඩෙන්නේ නැහැ. ඒකට අලුතෙන් සැක දාන්න නැතුව ඉන්න එක තමයි අපි කියන්නේ සද්ධාව කියලා. අදාගෙන අහලා තියෙන්න ඕනේ. ඒකට ලෑස්තිලා යන්න ඕනේ. එතකොට අහලා නැතුව සද්ධාව නැතුව යන එක නයි අහලා සද්ධාවෙන් යන එක නයි සම්පූර්ණ ක්‍රම දෙකක්. එතකොට ඒ පන්ද තේන කමටහන සුද්ධ වෙනවද? එහෙමයි. මොකද්ද සුද්ධ වුණා කියන්නේ? අරමුණක් තියෙන වෙලාවටත් අරමුණක් නැති වෙලාවටත් සතිය එක වගේ පවත්වන නෑ සතිය එක වගේ නෑ අරමුණ නැති වෙනකොට සතිය ගොඩක් දියුණුයි අපි මේ ඉර පායනකොට තරු දිහා බලන ඉන්න තරුව ගෙවෙනවනේ ඉර පායනකොට එතකොට ඇහැ වටපිට බල බල බලන්න බෑනේ එතකොට ඒකම ඇහැ පිට ඇහැ තියන බලන හිටියොත් ගෙවෙන දරුවෝ පේනවා ඉත නැති වෙලාවේ තරු පේනකොට නම් වටපිට බලලා ආය බැලුවත් පේනවා. අර වෙලාවේදී හරියට මේ ක්ලාස් වෙන්න ඕන. ඉතින් අරමුණ ගෙවෙන වෙලාවේ තමයි මේ එකලාසෙ ඉන්නේ. ඒ එකලාසෙ සැකේකින් බාධා කරන්න එපා. මේක අරමුණ තීදී තින සත්‍යයට වඩා බොහොම ශක්තිමත් සූර හුරුබූටි සත්‍යයක් කියලා. ඒකට අනුග්‍රහ කරන එක තමයි අපි මේ මේ භාවනා කරන්නේ. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය මම අද උදෑසන 7:30ට පමණ පර්යංක භාවනාවට වාඩි උනේමි. එසැනින්ම මම ශුන්්‍යතාවේ අත්විඳෙමි. ඔබ වහන්සේ මට ඊයේ දුන් උපදෙස් අනුව මම එම ශුන්්‍යතාවේ සාදරයෙන් පිළිගත්තෙමි. මම දිගටම මෙසේ සිටියෙමි. මගේ උඩුකය නොදැනී ගියේය. සිතුවිලි ආවේ ඉතා ස්වල්ප වශයෙනි. මම ශුන්්‍යතාවෙන් සිතුවිලි වලට ගිය අවස්ථාවත් නැවත ශුන්්‍යතාවයට එන අවස්ථාවත් සතියෙන් බලා සිටියෙමි. මගේ යටි කයද බොහෝ දුරට නොදැනී ගියේය. මගේ සිරුර වමහා දකුණට එකට එකතු වී නිරුද්ධ වී ගියේය. උඩ සිට පහළට එකතු වී නිරුද්ධ වී ගියේය. සිතුවිලි දැන් නැති තරම්ය. එනමුත් දැන් මට ඔබ වහන්සේ මේ ගැන ලියන්න ඔබ වහන්සේට මේ ගැන ලියන්නට සිතුනි. මම මනසින් එය ලීවෙමි. නමුත් ඒ භාවනාවට බාධාවක නැවතීමට උත්සාහ ගත්ෙමි. එවිට එය වැඩියෙන් සිතට ආවේය. මම එවිට ඔබ වහන්සේ දෙසූ පරිදි එන දේ අතාරින්න, එන්න අරින්න, අතාරින්න අනුගමනය කළෙමි. එවිට එම සිතුවිලි අඩු නමුත් ඉඳහිට නැවත ඒවා ඉදිරිපත් වූයේය. මම දිගටම ශුන්්‍යතාව මෙනෙහි කරමි. කළුවර වූ වටපිටාව විටක සුන්දර තද නිල් පහයක් ගත්තේය. සමහර විට වේදනා කැසීම් දහඩිය දැමීම් දැනුනි. මම ඒවායේ වේලාව නොවේ යයි සිතා ගත් විට ටිකකින් ඒවා නැති වී යයි. විටක මම කරුවල් කාමරයක් ඇතුළත යනවාමින් දැනුනි. එහෙත් ඒ ප්‍රසන්න හැඟීමක් විය. දවල් දාණයට ගෙඩිය නාද වූ ශබ්දයෙන් මම පර්යංගෙන් මිදුනේමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වගේ පුළුවන් තරම් මේ ඉදිරියට යන්න නමුත් මේ තුල මේ වගේ රචනයක් ලියන කෙනෙක් තුල අරමුණු තියෙන වෙලාවට වඩා අර හිස් ශූන්‍ය භාවයට කැමැත්තක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ කෙනා යම් කිසි මට්ටමට යනකන් නම් ඒ හිස්තන අගය කරලා දෙන්න ඕනේ අර ගමනක්. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා විඩාවටපත් වුනහම ගිමන් හරිනවා වගේ. නමුත් අන්තිමට ගිමනට විඩාව අරින්න ගිමනට ඉඩ දුන්නොත් ගමන හිටිනවා. ඒක නිසා මේ ඇතිවෙන මේ ශූන්‍යතාවය තිබුණු කරදර කංකටළු වලට විකල්පයක් වුණාට මේකට සාපේක්ෂව අරමුණු ගන්නකොට අරමුණට අකමැත්තකුත් ශූන්‍ය භාවයට මේ අන්ධකාර භාවයට කැමැත්තකුත් ඇති වෙලා තියෙනවා නම් අන්න ඒක පිළිබඳ අවදි වෙන එක විතරයි කරන්න තියෙන්නේ අවදි වෙලා දිගටම යන්න ඕනේ.